ස්වාමීන් තවත් එකක් මතක් වුණා ඔබවහන්සේ ලස්සන කතාවක් මතක් කරා මේ දැන් දැන් අපිට සතුන්ව පාවිච්චි කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ඒගොල්ලන්ව පාවිච්චි කළා කියන්නේ සේවක හාම්පුත කියන්නේ සේවක හාම්පුත්තාගේ සම්බන්ධයේම තියලා සතුන්ගේ වැඩ අරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය කෑම බීම දීලා ඉතින් එහෙම රැකබලා ගැනීම හැබැයි තමයි තවත් සත්තු කොටාසයක් ඉන්නවා දැන් ඔය අපි මීමැස්ස වගේ ගත්තොත් එහෙම නැත්නම් ගැඩවිල්ල වගේ ඒ කියන්නේ මේ විශාල සේවයක් මේගොල්ලෝ ඉන්න නිසා මේ සමාජ කියන්නේ මාංශයක් සමාජ සිද්ධ වෙනවා. <laughs> නමුත් ඒ එතරින් කිසිම ඒ කියන්නේ එක පැත්තකට විතරයි මේ ඒ සේවය සිද්ධ වෙන්නේ. අපි දැන් දැන් මීමයිස් මීමැස්සෙකුට පැණි රාත්තල කදා ගන්න කිලෝ භාගයක් කදා ගන්න එක මීමැස්සෙක් නම් ලෝකයට තුන් සැරයක් පියාසර කරන්න ඕන නිසා. ඒ තරම් දුරක්. ඒතකොට නමුත් අපි කරන්නෙම සූරා කෑම නැතිනදී අපි ඒකට කොහොමද සන්නස අපි මේ අපි හදාගන්න ඕනේ. දැන් ඇත්තටම අතීතේ ඒව ගැන හරියට සංවේදී වුණා. දැන් අපි පුංචි කාලේ අපිට මතකයි ඔය පොයේ දවසට අපි ඔන්න ඔය උරයක් හරි වට්ටියක් හරි අරගෙන යනවා මල් හොයාගෙන එන්න. පොයේ දවසේ සිල් අරගෙන. ඉතින් අපි සිල්ගත්තු කීප දෙනෙක් එකතු වෙලා ළමයි කීප දෙනෙක් එකතු වෙලා යනවා. එහෙම නැත්නම් මොනවා හරි පින්කමක් තියෙනවා නම් අපි මල් හොයාගෙන ඉන්න යනවා. ඉතින් එහෙම ගියාම ඒ වැඩිහිටියෝ නිතරම කියන කතාවක් අපේ කන් වලට නිකන් පුරුදු වෙලා තිබුණා. පුතේ ගහටත් මල් ටිකක් ඉතුරු කරලා කඩාගෙන ඵලයක්. එහෙම තමයි ඒගොල්ලෝ කියන්නේ අපිට. ඉතින් ඒ කාලේ අපිට හිතුනේ ඉතින් මල් මොකටද ගහට මල් තියෙන්නේ දැන් අපිට පූජා කරන්නනේ. ඉතින් බුදුහාමුදුරන්ට පූජා කරන මේ ගහේ නිකන් තිබිලා පර වෙලා බිමට වැටලා යනවා. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ බුද්ධ පූජාවට තියෙන එකයි වැදගත් වෙන්නේ මේ නිකන් ලෝභකමට කියන කතාවක් වගේ තමයි අපිට ඒ කාලේ හැඟුණේ. හැබැයි ඒ කතාවේ ලොකු ගැඹුරක් තියෙනවා ගහක මල් පිපෙන්නේ අපට විතර අපට කඩාගෙන ඒව බුදුහාමුදුරන්ට පූජා කරන්න විතරක් නෙමෙයි බුදුහාමුදුරන්ට පූජා කිරීම උසස් අර්ථයක් ඒක වරදක් නෙමෙයි නමුත් ඒ ගහේ මල් පිපෙන්නේ ගහේ පළ දරන්න ගහේ පැවැත්ම සඳහා ඊළඟට මීමැසි බමර සමනල් ආදී මේ කෘමි සතුන්ගේ පැවැත්ම මේ මේ සමස්තය සිද්ධ වෙන්නේ ගහේ මල් ටිකත් එක්කලා ඉතින් අතීත කාලේ වැඩ හිටියෝ ඒව ගැන හරියට සංවේදී වුණා. ඒව වෙන වෙන වචන වලින් සමාජගත කළා. ඊළඟට අපි ගහ කබ කඩන්න ලෑස්ති වුණොත් එහෙම අපේ අම්මලා තාත්තලා අපිට කිව්වේ ගහටත් ගෙඩි කීපයක් හරි ඉතුරු කරලා ගහෙන් ගෙඩි කඩන්න. එතකොට කුඹුරක් කැපුවොත් ඒ කුඹුරේ අර කුරුළු පාළුව කියලා පොඩි කොටසක් හරි ඉතුරු කරලා මෙහෙම හැමතිස්සෙම ඒ අය සැලකිලිමත් වුණා මේ පරිසර සමතුලිත බව පිළිබඳව. ඒ නිසා දැන් ওই ගැඩවිල් පනෝ ගැන උනත් ඒ හැමතිස්සෙම ඒ පනෝ ජීවත් වෙන්න පුළුවන් හැටියට පරිසරය සකස් කළා. මොකද ඒගොල්ලන්ගෙන් ලැබෙන ප්‍රතිලාභය නිසා හෝ ඒගොල්ලෝ වැඩි කරන්න ඕන, බහුල කරන්න ඕන, ඒගොල්ලන්ට පරිසරය හදලා තියන්න ඕන කියන අදහස තිබුණා. ඉතින් අද කාලේ මේ මොකක්වත් නැති තැනකට ගිහිල්ලා සමස්ත පරිසරයෙන්ම හූරාගෙන දැන් අර අපි නිතරම මතක් කරන්නේ අපි පුංචි කාලේ පොත්වල තිබිච්ච අර කවි කවිපන්ති මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ. ඒතකොට දැන් මේවෙන් අපට උගන්වන්නේ මොකද්ද? ගහක පළ දරන්නේ සියල්ලම අපේ භුක්තියට ගන්න නෙමෙයි. ඒක මේ සමස්ත සමාජ පරිහරණය සඳහායි ඒක තියෙන්නේ. ඒකෙන් අපේ කොටස අපට අවශ්‍ය කොටස අපි ගැනීම වරදක් නෙමෙයි. ඒතර අවශ්‍යතාවය සලකාගෙන මිසක් නිකන් හැඟීම් වලට වහල් වෙන්නට අපිට ඉඩක් නැහැ. ඉතින් අද මේ පරිභෝජනය කියන එකේ සීමාමායින් අතික්‍රාන්තව ගිහිල්ලා මේ සමස්තයට ජීවත් වෙන්නයි මේවා තියෙන්නේ කියන තැනකට යන්නේ නැතුව පෞද්ගලීකරණයට ගිහිල්ලා. ඉතින් අද අපට මානව හිමිකම් ගැන සමාජ හිමිකම් ගැන උගන්වන ප්‍රධාන පෙළේ රටවල් ගත්තාන් පස්සේ ඒගොල්ලෝ අර අනිත් රටවල් එක්ක කතා කරනකොට මේ මානව හිමිකම් සමාජ හිමිකම් ගැන ඒවා ඉස්මතු කරලා කතා නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ගත්තන් පස්සේ ඒගොල්ලෝ ඊටාම පටු විදිහට මුළු ලෝකයකටම භුක්ති විඳින්න තියෙන දේවල් සමහරට ඒගොල්ලෝ පෞද්ගලීකරණය කරගෙන ඒවා ඒ ආර්ථික සමතුලිත බව පවත්වා ගන්න සමහරට ඒවා වැඩි හරියක් අවුරුද්දක් පාසා විනාශ කරලා දවලා පුරුස්සලා මුහුදට හලලා ඉතින් මේ විදිහට ලොකු විනාශයන් කරනවා. ඉතින් ඒවා බොහොම රහසිගත ඒවා කරගෙන යනකොට සමාජයත් එක්ක කතා කරනකොට තමයි සමාජ සුබ සාධනේ මානව හිමිකම් ආදිය ගැන කියලා. එහෙම කතා කරන්න පෙළවෙනවා. ඉතින් හැමතැනම මේ මේ තියෙන අර ඒ කියන්නේ ඒගොල්ලෝ නීතියකට අනුව එහෙම නැත්නම් අවස්ථාවට අනුව කටයුතු කරනවා වෙන්න පුළුවන්. හැබැයි අර කරුණා මෛත්‍රිය කියන තැන නෙමෙයි ඉන්නේ. කරුණා මෛත්‍රිය manussකම කියන තැනින් ගොඩක් දුරස්ත වෙලා අන්තිමට අර තම තමන්ගේ පහසුව ලෙහෙසිය සඳහා හදාගත්තු නීති රාමුව. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම දැන් බටහිර රටවල් වල පේනවා සත්තුන්ට පවා ලොකු නීති රාමුවක් හදලා තියෙනවා. ඒතකොට ඒ සතාට දඬුවම් කරන්න බෑ අනවශ්‍ය විදිහට ඌ පාරේ නිකන් ඉබාගාතේ යන්න හරින්න බෑ. ඌගේ ආරක්ෂාව ගැන හිතන්න ඕන. ඊට පස්සේ ඒ සතා තව මිනිස්සෙන් කෑවොත් ඕනම් ඒකට නීතිමය පියවර ගන්නට පුළුවන්. ඊළඟට ඒ සතාට වැරදි විදිහට මේ හිංසා පීඩා කරනවා කියලා අනිත් කෙනාට ඕනනම් ගිහිල්ලා නීතිමය පියවර ගන්න පුළුවන්. දැන් මෙහෙම බැලුවෙන් පස්සේ අපේ රටවල තියෙනවටත් වඩා සත්ව කරුණාව ඒගොල්ලෝ ගාව තියනවා නේද වගේ එකක් අපිට පේනෙනවා. නමුත් ඉතින් pet shop එකට ගිහිල්ලා බැලුවෙන් පස්සේ මේ ගෙදර ඉන්න සුරතලා සන්තරපණය කරන්න තව බොහෝ ප්‍රාණීන් බොහෝ ජීවීන් මුදල් දීලා උන්ගේ ප්‍රාණය විනාශ කරන්න අවස්ථාව හදලා තියෙනවා. ඊළඟට මේ ඕනනම් අවුරුදු 18න් පස්සේ ලයිසන් එක අරගෙන සතියන්තට ගිහිල්ලා වෙඩි තියාගෙන පුච්චගෙන කන්න පුළුවන්. එතකොට ඒකට ඒවට නීති හදලා තියෙනවා. එතකොට අර තමන්ගේ තමන් එක්කලා තමන් හොරතල් කරන සතා තමන්ගේ හොරතලේ රැකගන්න තමන්ගේ සතුට රැකගන්න ඒවට නීති හදලා තියෙනවා. ඉතින් ඒව දිහා බැලුවෙන් පස්සේ අපිට නිකන් ලොකු යමක් වගේ පෙනුනට ඇතුළතින් බැලුවෙන් පස්සේ ඒව ඇතුළේට මනුෂ්‍යකම් සහ කරුණා මෛත්‍රී කියන එක නෙමෙයි මේ නීති වලට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ බටහිර ලෝකේ කරුණා මෛත්‍රී නැහැ කියන එක නෙමෙයි. පුද්ගලයෝ වශයෙන් ගත්තාම ඔය හැම ජාතියකම හැම ආගමකම හැම ජන කොටාශයකම සත්පුරුෂකම් තියෙන මනුස්සකම් තියෙන කරුණා මෛත්‍රිය තියෙන අය ඉන්නවා. හැබැයි අර අපට අර නීති රාමු වලින් පෙන්නන දේ හුඟක් වෙලාවට පිටට පෙන්නන එකම නෙමෙයි. ඉතින් අර ආයත ඔව් ආයතන වශයෙන් ඇත්තටම ඔබතුමා කිව්ව කාරණේ ගොඩාක් වටිනවා අපේ රටවල් වල පවා ඒක ගොඩක් මතු කරන්න ඕන. දැන් අපේ රටවල් හුඟක් පුරුදු වෙලා තියෙන්නේ ඊට වඩා නිකන් අර පුද්ගලික මට්ටමින් දේවල් ගැන හිතන්න තමයි හුඟක් පෙළඹිලා තියෙන්නේ ආයතනික වශයෙන් පොදුවේ හිතන ගතියට වඩා ඉතින් ඇත්තටම ඒ తত্ত্বය ඉතින් ඉස්සර කාලේ එහෙම තිබිලා නැහැ ඉස්සර කාලේ ජාතියක් හැටියට රටක් හැටියට ගොඩක් එහෙම පොදු විදිහෙන් හිතලා තියෙනවා ඒ නිසා තමයි අවුරුදු දහස් ගණනක් මේවා බොහොම ශක්තිමත් ස්ථාවරව පැවතිලා තියෙන්නේ ඉතින් ඒවා හිතාමතාම යම් යම් ආක්‍රමණත් එක්කලා පසු කාලීනව විනාශ කරලා ඉතින් දැන් ඒ අර සංකර වෙච්ච අදහස් එක්කලා අර හුඟා රටු පෞද්ගලික තත්ත්වයකට වැටලා තිනවා. දැන් ඒ අතින් විදේශ පිට රටවලට බටහිර රටවලට ඒ කියන්නේ දැන් මුල් ජන කොටාසේ යටපත් කරලා අලුතෙන් සංවර්ධනය කරගත්තු හැම රටකම නීති පද්ධතියක් එක්කලා තමයි ඒවා සැකසීලා තියෙන්නේ. මොකද විවිධ ජන කොටාසන එකතු වෙලා ගොඩනගලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට නීතියක් තියෙනවා. ඉස්සර ඉඳලා දැන් එතකොට પરම්පරා ගානක් මේ නීතිය කියන එක සමාජගතලා. ඒක ඒගොල්ලන්ගේ සංස්කෘතිය බවට පත් වෙලා. ඒතර අපේ තිබුණේ එහෙම නෙමෙයි. අපේ දහම, ගුණය, manussකම, සංස්කෘතිය ඕවත් එකයි තිබුණේ. එතකොට ඒ අපේ දහම, ගුණය, සංස්කෘතිය කියන එක කැඩුවට පස්සේ අපිට නීතියක් නැහැ, දහමක් නැහැ. අරගොල්ලන්ට මොන දහම නැති වුණත් අරතර මේගොල්ලන්ට ගොඩනගාගත්තු නීතියක් තියෙනවා. ඉතින් අන්නේ වෙනස තමයි අපිට ගොඩක් වෙලාට පේන්නේ.